අපි දන්නවා විමල් වීරවංශ මැතිතුමා ඉදිරිපත් කරන දේශපාලන භූමිකාව නිසා තමයි මේ ප්‍රශ්නේ. දරුවෝ දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්ගෙන් පලිගන්න තරම් මේ ආණ්ඩුව නිර්ලජ්ජිත වෙලා තිබෙනවා. ඒ වගේම චම්පික රණවක මැතිතුමා. එතුමා ලෙස්ටර් ජේමිස් පීරිස් මහත්මයාගේ ඡායාරූපයක් විකෘති කළා කේපිගේ රූපය අලවලා. එතුමා ඊට පස්සේ ලෙස්ටර් ජේමිස් පීරිස් මහත්තයා ගෙදෙට්ටත් ගියා. ඒ නිසා මේ යහපාලන නීතිය අමාත්‍ය ධූරයේ සිටින එතුමාටත් ක්‍රියාත්මක වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම දැක්කා නිමල් සිරිපාල් ද සිල්වා එමෙතුමා කිව්වා 37 නායකට ඇප දෙන්න පුළුවන්කම තියදී තමයි දුන්නේ නැත්තේ කියලා. ඒ විදිහටම පොලිසිය චම්පිකානායක ඇමතුමා කෙරෙහි ක්‍රියාත්මක වෙයිද කියලා අපි බලාපොරොත්තු වෙමින් සිටිනවා. මොකද යහපාලන නීතිය කාටත් ක්‍රියාත්මක වෙන්න ඉපැයි.